සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඔබ අප සියලු දෙනා කෙරෙහිම මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සත්‍යයෙන් විදක්ෂණය කරන්ට කියලා. ඒ නිසා හැම දිනම ඊ타මත්ම ඕමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඒ වගේම මේ දේශනාව තුළදී පින්වත් ඔබ සියලු දෙනා ලබ මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන වටිනා ධර්මඥානයක් පහළ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊටමත් වුණාවෙන් ඕනෑකම දේශනාව සෝදය කළොත්. පින්වතුනි මේ ලෝක ධාතුවේ අනන්තවත් සසර දුක්ගෙන් නිවෙන සත්‍යර්මය පෙන්නකෝ තථාගතයන් වහන්සේලා පහළවෙන්ට ඇති අවශේෂ ආත්ම භාවයන් පැත්තකින් තැබේවා ඒ බොහෝ ශාසනවල අපිත් මිනිස්සු වෙලා ඉන්න ඇති ඒ ඒකම ශාසනයක්වත් මනාකොට ඇසුරු නොකළ නිසා සකසා සද්ධර්මයේ ශ්‍රවණය නොකළ නිසා පින්වතුනි අවිද්‍යා අන්ධකාරය දුරු කළා තණ්හාව නැමැති සංයෝජනයේ හිඳගන්ට බැරුව නැති කරගන්ට බැරුව තාම මේ දුක්සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන අය පින්වත්නි මේ දුක්සහගත සසරේ උපදින ජීවිතවල මිනිස්සෙක් වෙලා මේ මට්ටමට හෝ හැමදාම උපදිනව නම් එක්කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ මිනිස්සෙගේ මට්ටමේ විඳින්න තියෙන දුක් ටික හින්දා විතරක්ම නෙමෙයි. මනුස්ස ලෝකේ කියන්නේ පින්වතුනි සුගතියක්. සුගතියක ඉපදිලා නින්දා පාස ඇනුම් බැනුම් කායික මානසික දුක් පීඩාවන් මෙච්චර උපදිනවා නම් ප්‍රිය වූ මනාපෝ දුවදරෝ නැති වෙලා දෙමව්පිය සහෝදර ඥාති තේ සිංගෙන් වියෝ වෙන්න වෙලා මෙච්චර දුක් උපදිනවා නම් කිමුතුනි දුක කියක මොනතරම් දුක ඇද්ද කියන කාරණාවත් බලන්න බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ බොහෝ සෙයින්ම සතර අපායේ පැවැත්ම සීකරලයි නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. පින්වතුනි අපිට නොපෙනුනත් සසරගත සියලු සත්වයෝ මේ දුකටපත් වෙන නිසා මේබඳු දුකක් සසර දුකක් පවතින නිසායි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ පහළ වෙලා මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න මාවත දේශනා කරන්න පෙන්නන්නේ. ඉතින් අපිට යම් පමණක හෝ නුවණක් කියන්නටත් ඕනේ වර්තමානයේක පින්තුණු ගොඩාක් දෙනෙක් ඇසට පෙනෙන දේ විතරයි විශ්වාස කරන්නේ. නොපෙනෙන දේවල් වැඩි විශ්වාස කරන්නේ නැහැ. නමුත් පින්වතුනි ඇසට පෙනෙන දේ බොහෝම ටිකයි නොපෙනෙන දේ තමයි ගොඩාක් වැඩි යමක් පෙනෙන්නේ නැහැ කියන පමණකින් නොපෙනුණු පමණකින් දුකක් නැහැ සසරක් නැහැ කියලා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නවා නම් ඒකම තමයි විනාශය. අපි ගත්තොත් මේ විදුලි බුබුළු දැල් වෙනවා ඒවා දැල් වෙන විද්‍යුතය තියෙනවා හැබැයි පේන්නේ නැහැ. තියෙනවා නම් පේන්නෙට එහෙම එකක් නැහැ කියලා අපි ඇල්ලුවොත් ඒකම තමයි අපේ විනාශය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන මාවත නොයෙක් නොයෙක් ක්‍රමවලින් නොයෙක් නොයෙක් උපායන්ගෙන් දේශනා කරලා තියෙනවා. පින්වතුනි ඒ ධර්මයේ වටිනාකම දැකපු නිසා එදා රජගුල්ලෝ රජකම් අතහැරලා මේ ශාසනයට ආවා. සිටුරු සිටුකම් අතහැරලා මේ ශාසනයට ආවා. නොයෙක් නොයෙක් රාජ රාජ මහා මාත්‍යාදී අය පින්වතුනි කබලක් අතට අරගෙන ගයක් ගයක් ගානේ භක්ති ගාගෙන කන තත්වයට අල්පේච්ච වුණා රජකමුත් අතහැරලා මොකද ඒ මේ සසර දුකින් සසර දුක නැමැති සාපෙන් ඈතර වීම ඒ හැම දෙයකටම වඩා වටින නිසා. ඉතින් මම පින්වත් සියලු දෙනාට දන්න පමණකින් එක එක පරයයන්ගෙන් ජීවිතයේ දුක සසර දුක ගැන බොහෝ කොට පෙන්වලා තියෙයි. අද බොහෝ දුරට ඒගෙන මේට වඩා මම මතක් කරන්නේ නැහැ. මොකද ගොඩාක් වටිනා දහම් කරුණක් උගන්වන්නට තියෙන නිසා අපි මේ කෙලවර නොපෙනෙන මේ දුක්සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමන නතර කරනවා නම් නතර කරන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ තුලින් පෙන්වන උපාය අහගෙන ඒ තුල හැසිරෙන්නේ. ඉතින් හැසිරෙන්න නම් අපි හොඳට ඉස්සෙල්ලා ඉගෙන අහලා තියෙන්න ඕනේ. මෙතන ඉඳලා මෙන්න මේ කාරණා ටික හැමදෙනාම හොඳට ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මම අද කෙටි මාත්‍රකාවක් තිබුවා මේ මාත්‍රකාව තියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෙවලා දහම් අතර අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ කන්ද විභංග. එතනදී විභංග කියලා කියන්නේ බෙදා දක්වලා කියන එක. කන්ද විභංගය කියලා කියන්නේ ස්කන්ධයන් ගැන පංච උපාදානස්කන්ධා කියලා කියනවා. මෙන්න මේ ස්කන්ධයන් ගැන නොයේ ක්‍රමවලට නොයේ පර්යායන්ගෙන් ආකාරයන්ගෙන් බෙදලා බෙදලා බෙදලා පෙන්නනවා. විශේෂයෙන්ම ධම්මසංගනි ප්‍රකරණේ රූපය ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා. නමුත් මේ විභංග ප්‍රකරණේ රූපය ගැන බොහොම කෙටියෙන් පෙන්වලා ධම්මසංගණි ප්‍රකරණයෙන් බලාගන්නට කියලා වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ නාම ධර්ම ගැන හොඳට බෙදලා දක්වනවා. අපි සැප දුක් උපේක්ෂා වශයෙන් හඳුනන මේ වේදනාව ඒ විභංගයේදී බුදුරජාණන් වහන්සේ 950 ආකාරයකට බෙදලා දක්වනවා. අපි සංඥාව කියලා හඳුනන එකම ධර්මතාවය බුදුරජාණන් වහන්සේ 950 ආකාරයකට බෙදලා දක්වනවා. සංඛාරය කියන ධර්මතාවය 950 ආකාරයකට බෙදලා දක්වනවා. ඒ හැම තැනකදීම මුලදීම මුලටම තථාගතයන් වහන්සේ එක වචනයක් දේශනා කරනවා. වේදනා සංඥා වික්‍රමේ පස්ස සම්පයුක්ත මහණෙනි මේ වේදනා සංඥා පස්ස සම්පයුක්තයි සංඛාරා චිත්ත සම්පයුක්තා සංඛාරේ චිත්ත සම්පයුක්තයි කියන මෙන්න මේ ටික මේක මේ ටික මේ විදිහට බෙදන්නේ පිනොතුනේ මේ තුල පොඩි කරුණක් වුණාට අපි හැම දිනාටම නිවන් දකින විශාල පණිවිඩයක් මේ තුල තියෙනවා. ඒක අපි අපි කෙනා කෙනාගේ ජීවිතයෙන් දැනගන්නට ඕනේ, දැකගන්නට ඕනේ. ඔන්න ඔය ටික අපි තේරුම් නොගන්න තාක් පින්වතුනි කර්ම භවයේ සකස් වෙන එක නතර වෙන්නේ නැහැ, නතර කරන්න බෑ. කර්ම භවයේ සකස් වුණොත් භවපච්චය ජාති ඉපදීම කියන කාරණාව නතර කරන්න බෑ. ඉපදීම කියන ධර්මතාවයේ ඇතිතා උපදින්නේ මිනිස්සෙක්ම වෙලයි කියන කාරණාවක් නැහැ. මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්, ප්‍රඥෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකත් වඩා සතර අපාය gedara වගේ දෙහිමින් උපදින සතර අපායයි. කල්ප ගණන් පැහැෙන අවීචික වුණත් අවීචි මහ නරකේ වුණත් ඉපදෙනවා ඉපදිලා තියෙනවා ඉපදෙනවා කල්ප ගණන් සීමසුතු ටිකක්වත් නැති මහා പ്രേත ලෝකෙක වුණත් ඉපදෙන්න පුළුවන් ඉපදීම කියන ධර්මතාවය නැති නොකරන තාක් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදෙලා නැහැ කොතනකවත් කොමන ජීවිතයකවත් එහෙනම් සියලු දුකින් නිදහස් වෙන්න නම් ඉපදීම කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්නට ඕනේ. ඉපදීම කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්නට නම් පිමුතුනේ මෙන්න මේ කර්ම භවය නැති කරන්නට ඕනේ. අන්නේ කර්ම භවය නැති කරන්නට අතිශය පිටුවහලක් ලොකු උපකාරයක් කෙටි නමුත් මෙන්න මේ වචන වල අර්ථ ටික තීරණ කර ගැනීම. ඒක මම පටිච්චසම්පාද ධර්මය හරහා වෙන පැත්තකම ඔයගලන්ට කියලා දෙන්නම්. මොකද පටිච්චසම්පාද ධර්මයේ බෙදනකොට අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි සංස්කාරය වෙත් කියලා පෙන්නලා අවිද්‍යා සංස්කාර පෙර කර්මයි කියලා පෙන්නලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා විපාක කොට පෙරකලාව කර්මයට විපාක කොට පෙන්නවා. වේදනාව කියන තැන විතරක් නවත්තනවා. තථාගතයන් වහන්සේ. ඊට පස්සේ තණ්හා උපාදාන භව ජරා මරණයි කියලා තණ්හාව ඉඳලා ජරා මරණ දුක පෙන්නවා. මම මේක ජීවිතේ පෙන්නවා තේරුම් ගන්න මම මේ පෙළ මතක් කළේ. එතකොට පංච උපාදාන ස්කන්ධයක අපි දන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා පහක් තියෙනකොට ඒකේ වේදනා කියන තැනේ නතර කරනවා සංඥාවත් ඊට ප්‍රතිබද්ධයි විඳින බව හඳුනනවා කියන තැනකින් නතර කරලා තියෙනවා වේදනා සංඥා එක පැත්තකට දාලා සංකාරයේ තව පැත්තකට දාලා එකම ස්කන්ධ පංචකයේ මේ චෛතසිකයන්ගේ හැසිරීම දෙආකාරයකට පෙන්වනවා. අන්න එතන අපිට තේරුම් ගන්න ඕනේ මම මේ ටික කීප එක තේරෙන්නේ නැති වෙයි. අපි මෙහෙම බලමු. අපිට තේරෙන විදිහට පෙර ජීවිතයේ අපි කොතනක හරි කුමන හෝ ආත්ම භාවයක ඉපදලා හිටියනම් එදත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගත් නිසා ඒ ශාසන භ්‍රමචර්යාව සම්පූර්ණ නොකළ නිසා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං නොතිබුණු නිසා නිවන් දකින්න නිවන සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ අවිද්‍යාව නිසා අපි පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආදී නොයෙක් සංස්කාරයන් කර්ම රැස් කළා. අන්නේ කර්මයන් අතර පෙර ජීවිතයක කළ පුඤ්ඤාභි සංස්කාරයක් අභිසංස්කාර නිමිත්ත හැටියට ප්‍රතිසන්දි වශයෙන් ඉපදිලා අපි ප්‍රතිසන්දි වශයෙන් මේ උපත් වශයෙන් ආවා. ඒ පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති වශයෙන් එනකොට අපි ඔක කිටි කළා කාට තේරෙන විදිහට අපි උප්පත්ති වශයෙන් මේ ලෝකෙට එනකොට අරගෙන ආවේ නැත්තම් උප්පත්ති වශයෙන් අපිට ඉරමුනේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන ටික විතරයි. අපි උප්පත්ති වශයෙන් එනකොට එනකොට හැම කෙනෙක්ම පුරා පුරාණ කර්මයට විපාක හැටියට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික අරගෙන ආවා. ওই ටිකද කියනවා උප්පත්ති භවය කියලා. පුරාණ කර්මයට විපාක ටික. හැබැයි අද අපිට සියලු ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ගෙනත් දෙන ප්‍රතිසන්දියට හේතු වෙන මස් කඩේට දක්වාන යන හරකෙක්ව දක්වාන යන වගේ ජරා මරණයන්ට දක්වාන යන කර්ම භවයේ තිබුණේ නැහැ කර්ම භවය කියලා කිව්වේ අපිට අද තියෙනවනේ අපේ ගෙදර අහවල් තැන තියෙන්නේ අපේ නගරය අහවල් තැන තියෙන්නේ කඩේ අහවල් තැන තියෙන්නේ ආච්චිලා සීයා අහවල් තැන ඉන්නේ කියලා ඇහැට ඔබෙන් බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුවෝ ඒවා ඉන් එහෙම අය ඉන්නවා එහෙම තැන් තියෙනවා අය ඉන්නවා දේවල් තියෙනවා ඒ කියන තැනුත් ඒවට දුර ප්‍රමාණත් අපිට පේනවනේ තියෙනවනේ ඒ තියෙන හින්දානේ අපි දුවලා ගෙදර යනවා පුතාලා ගෙදර යනවා අම්මා බලන්න යනවා තාත්තා බලන්න යනවා නැත්නම් 100 දහස් ගණන් පිටරට යනවා මේකට දෙනවා කියලා යන්නේ ඔන්න ඕක තමයි කර්ම භවය කියලා කියන්නේ අද අපි හොයාගෙන යන හින්දා තියෙන හින්දා යන්න පුළුවන් යනවා. ඔය යන්න පුළුවන්කම තියෙන හින්දානේ යන්නේ. ඔය විදිහටම බහැර තියෙන කෙනෙක් හෝ දෙයක් හෝ සීවල ප්‍රතිසන්දි වශයෙන් යනවා. ඔන්න ඔය පැත්තේ තමයි දුව ඉන්නේ පුතා ඉන්නේ සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් ඉන්නේ අම්මා තාත්තා ඉන්නේ රන් රිදී මුතු මැණික් තියෙන්නේ ගෙවල් දොරවල් ඉඩකඩම් වාහන තියෙන්නේ උණු මේ පැත්තේ. ඔය එකක්වත් ගෙනාවේ නැහැ. ඔය එකක්වත් අපි කාටවත්ම තිබුණේ නැහැ. උපත්ති වශයෙන් එනකොට තිබුණේ නැහැ. කර්ම භවයක් තිබුණේ නැහැ. උපත්ති වශයෙන් එනකොට අපි ඔක්කොටම තිබුණේ අරගෙන ආවේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ටික. කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාව කියන බඩගින දැනෙන්නේ නැති දැනුණා. ඒතර කිරිල්ලා අඳන්නත් ඇති. සීතෝෂ්ණ දැනුණා. හ්ම්. ඉන්ද්‍රයන්ට හසු වෙන දෙයට ප්‍රතිචාරයක් දැක්වුවා. ඒ වගේම ඇහැ හැදුන නිසා රූප පෙනුණා. හැබැයි පෙනුනට පෙනුණු රූපය ඉතුරු වුණේ නැහැ. හැමම නිරුද්ධ වුණා. බාහිරයේ ලෝකයක් හැදුනේ නැහැ. ඒ කුඩාම කාලෙදී කන හැදිලා තිබ්බ හින්දා පුරාණ කර්ම හැටියට ශබ්දත් ඇහුණා. හැබැයි මං අහපු සද්දය අන්න අතනයි තියෙන්නේ. මෙහෙම මෙහෙම සද්දයක් තියෙන්නේ කියලා හොයාගෙන යන්න තරම් ඒ මනසට නිමිති තිබුණේ නැහැ. නාසය දිය ශරීරය හැදිලා තිබුණ හින්දා ඒවට ගන්ධ රස ස්පර්ශයෙන් ස්පර්ශ වුණා. ඒ අහවල් ගන්ධයේ සුගන්ධය අතන තියෙන්නේ අහවල් රසය අන්න අතන තියෙන්නේ අහවල් ස්පර්ශයේ ඒ ස්පර්ශුනේ එක මෙන්න මෙතන අන්න අතන තියෙන්නේ කියලා හොයාගෙන නිමිති තිබුණා. ඒ ඒ තැන ස්පර්ශ වෙනකොට ස්පර්ශයෙන් පස්සේ ඒ ඒ ධර්මියෝ ස්පර්ශ නිරෝධයකට ගියා මිසක ඇතිකම තිබුණේ නැහැ. ඒ කියන්නේ කර්ම භවයක් නැවත ප්‍රතිසන්දියට යන්න තියෙන ඒ විතරක් නෙමෙයි අද දෙහිවින්ම ජීවිතයට දුක ගෙනත් දෙන නෑද යුදෙමෝපියෝ සහෝදර ඥාති මිත්‍ර හිතයිසින් දේපොළ වස්තු ආරක බාන කියන නිසා ඇතිකම නිසා ඒ දේවල් පවත්වා ගැනීමට නොහැකිකම නිසා ඒ දේවල් නැතිවීම නිසා ඇති වෙන වෙහෙස දුක තිබුණෙත් නැහැ ඔන්න ඔහොම තමයි අපි හැම කෙනෙක්ම උපන්නේ. මොයි පුරාණ කර්මයට හටගත් විපාක ටික විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියනකොට ඇතු උපදිනවා කන ඇතුව නාසය දිව ශරීරය ඇතුව උපදිනවා කියපු ටික. ඉත පරිපක්ඛිත ආයතනං මෝහෝ අවිජ්ජා ආයෝන සංඛාරා නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භව ඊට පස්සේ මේ ආයතන ටික ටිකෙන් ටික ටිකෙන් ටික මොහු කරනකොට ඔන්න මෝහෝ අවිජ්ජා අවිජ්ජාව කියන කාරණාව සක්‍රිය වෙලා කෙලෙස් කර්ම ඇතිවෙන්න පුළුවන් විදිය නිමිති හදාගෙන තණ්හා වශයෙන් උපාදාන වශයෙන් ඇසුරු කරන්ට ගත්තට පස්සේ ඔන්න අපිට කර්ම භවය හැදුනා කර්ම භවය කියලා කියන්නේ යමක් යමක් දැක්කහම පැත්තකට ගිය දැකපු දේ ඇතිකමට හිටිනවා දකින්න දකින්න දේ එකතු වෙනවා අහන අහන දේ එකතු වෙනවා එකතු වෙලා එකතු වෙලා උපත්ති වශයෙන් ආපු විපාක ස්කන්ධ ටිකට වඩා වැඩි ඒ ටිකත් යට කරගෙන විපාක විඳින්න විශාල ශේත්‍රයක් හැදිලා තියෙනවා ලෝකයක් හැදිලා තියෙනවා මේක තුල අද ජරා මරණ ශෝක පරිදු දුක් දුන්නස් විඳිනවා සම්පරායක වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් නැවත භවයකට පැමිණෙන්න වෙලා පින්වතුනි පුංචි ළමයා සංගීදී ඇහැ තිබුණා ඇහෙන් රූප දැක්කා කන තිබුණා කනෙන් ශබ්ද ඇහුවා නමුත් ඒව රඳුනේ නැහැ මොකක්ද තාක්ෂණය මොකක්ින්දද පොඩි ළමයා සංගීදී ඇත්ත ඇති හැටි දැනගෙන දැකලා නෙමෙයි එයා ඒ විදිහට හැසිරුනේ නමුත් වැරද්දක් ඇති නොවන විදිහට හිටියා හිටියේ ඒක ඇත්ත දැනගෙන නෙමෙයි. අපිට කවදා හරි දවසක ඇත්ත දැනගෙන යමක් දකින දේ අහන දේ දැකීමෙන් ඇහිීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනකට ප්‍රතිපදාවකට ආවොත් විතරයි මෙන්න මේ කර්ම භවය සකස් නොවේ. අන්න ඒක ඒ සඳහා මම මාත්‍රිකා වශයෙන් තබපු ධර්මතා ටික බෙහෙවින්ම අපිට උපකාරයි. එතකොට මේ වේදනා සංඥා පස්සෝ සම්පයුක්තෝ වේදනා සංඥා ස්පර්ශ සම්පයුක්තය කියන්නේ බැඳිලා ස්පර්ශය හා බැඳිලා තියෙනවා සංඛාරයේ චිත්ත සම්පයුක්තයි සංඛාරය කියන එක හිත හා බැඳිලා තියෙනවා චිත්ත සම්පයුක්තය කියන්නේ හිත හා බැඳිලා හිතන දේ හිත හා බැඳිලා වේදනා සංඥා ස්පර්ශය හා බැඳිලා කියන කාරණාව අපි තේරුම් ගමු මේ ටික තේරුම් ගන්න ඕනේ මොකක්ද කියන එකයි මම පෙන්වන්නේ ඒක තේරුම් ගන්න ඕන වෙන මොකුත් හින්දා නෙමෙයි අන්න අර කර්ම භවය නිරෝධ කිරීම සදා භව නිරෝධය නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මෙන්න මේ කර්ම භවයේ ඇතිතා සසර ඉපදීම තියේ කර්ම භවය නැති වුනොත් ඉපදීම නොවේ ඉතින් කර්ම භවය නොවෙන්න නම් අපි මේ වේදනා සංඥා පස්ස සංපයුක්තයි සංකාරී චිත්ත සංපයුක්තයි කියන ධර්මතාවයේ තේරුම් ගන්නට ඕනේ මම හිතනවා අපි මේ ටික දන්නේ නැත්තම් අපි මේ ටික අහලවත් නැත්තම් අපි බෞද්ධකමත් වැඩක් නැහැ කියලා. අපි පුරන වඩන නිවන් මඟ මොකක්ද කියලා හිතේ. කොච්චරට මේ භ්‍රමචර්යාවට අවශ්‍ය වෙන මුල් වෙන තැනක් තමයි ඔන්න ඔය ටික. හරි. අපි එතන පොඩ්ඩක් ඒ දේශනා පාඩේ පොඩ්ඩක් නෝනින් සම්මර්ෂණය කරලා බලමු වේදනා සංඥා පස්ස සංපයුක්තයි සංකාරේ චිත්ත සංපයුක්තයි කියන්නේ පින්වතුනේ හොඳට බලන්ට අපිට යමක් පේන්න යම් වස්තුවක් පෙනෙන්න කෙනා කෙනාට ඇහැ නැතුව පෙනෙනවද නෑ පෙනෙන්නට ඇහැ ඕනේ ඊට පස්සේ රූපය කියන ධර්මතාවයක් නැතුව පෙනෙනවද නෑ රූපයක් ඕනේ ඊට පස්සේ සිත කියන ධර්මතාවයක් නැතුව පේනවද? නෑ සිත කොතොන චක්කු විඥානය කියලා සිත. ඔන්නේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන ධර්මතා තුනට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා අපි සැපක් හෝ දුකක් හෝ විඳිනවා නම් දැන් ඇහින් බලනකොට නම් අපිට වේදනාව උපේක්ෂයි. හැබැයි අපි මේ විඳින අරමුණ හඳුනනකම ඒ කියන්නේ අපිට පේනවා කියලා කිව්වේ හිතේ සංඥා පහළ වෙලා. ස්පර්ශය නිසා වේදනා සංඥාවක් පහළ වෙනවා. ඒ කියන්නේ පේන දේ හැඩ සතහන හඳුනනවා වර්ණ සතහන හඳුනනවා පේන දේ එතකොට මෙන්න මේ වේදනා සංඥා විඳිනකමක් හඳුනනකමක් තියෙනවා නම් ඒ කියන්නේ අපිට මෙහෙම පේනකොට මේ පේනවා කියන සිද්ධිය මේ අරමුණක් විඳිනකම අරමුණක හැඩ හඳුනනකම අයිති ඇහැ රූප චක්කු විඥාන කියන පැත්තටයි ඒ පැත්තටයි බැඳිලා තියෙන්නේ පස්ස සම්පයුක්තයි. ඒ කියන්නේ පේනකොට පේනවා කියන සිද්ධිය මෙහෙම බාහිරට ධර්මයක් එක්ක බෙදලා තියෙන්නේ. ඊට පස්සේ සංකාරී චිත්ත සම්පයුක්තයි. හැබැයි අපි මේ පේනකොට පේන දෙයට මොනවා හරි දෙයක් හිතනවා නම් පින්වතුනි අපි හිතන දේ කවදාවත් පිනෙන දේ පැත්තට අයිති නෑ පිනෙන දේ පැත්තට බැඳෙන්නේ නෑ බැඳිලා නෑ පිනෙන දේ පස්ස සම්පයුක්තයි සංකාරයේ චිත්ත සම්පයුක්තයි අපි යමක් හිතුවොත් මේ පේන දෙයට අපි හිතන දේ බැඳිලා තියෙන්නේ පින්වතුනි හිත පැත්තටයි එකම ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකේ වේදනා සංඥා කියන චෛතසික ටික ස්පර්ශය කියන පැත්තට නැඹුරු වෙලා බැඳිලා පවතිනවා සංකාරය නැත්තම් චේතනාව හිතන බව හිත පැත්තට නැමිලා හිත පැත්තට බැඳිලා පවතිනවා අපි හිතන්නේ අපි දන්නේ පේන දෙයට හිතන්න පුළුවන් කියලයි. අපි හිතන දේ පේන දෙයට අයිති කියලයි. පේන දෙයටයි අපි හිතන්නේ කියලයි අපි හිතන්නේ. මෙහෙම යමක් පේනකොට මිනිස්සු කියලා ගහක් කොලක් කියලා කෙනෙක් පුද්ගලෙක් කියලා අපි පෙනෙන දෙයට අයිති අපි හිතන එක. අපි හිතන්නේ පෙනෙන දෙයටයි කියන අදහසින් තමයි අපි හිතන්නේ. හැබැයි අපි කවදාවත් දැනගෙන නැහැ. පේන දේ පස්ස සම්පයුක්තයි ස්පර්ශය පැත්තටයි ඇහැ රූප චක්කු විඥානයි කියන පැත්තටයි පේන දේ අයිති උනේ. හැබැයි හිතන දේ අයිති පේන පැත්තට නෙමෙයි. හිතන දේ අයිති හිත පැත්තට. සංකාරය චිත්ත සම්පයුක්තයි හිතන දේ අයිති හිත පැත්තට. හිත කියන්නේ මොකක්ද? චින්තෙන්ති විජානින්තිති චිත්තං හිතන්නේ දැනගන්නේ සිතයි දැන් ඉස්සරහන් පේන දේ පේනවා පේන දේට අපි හරි ලස්සන කෙනෙක් ලස්සන දෙයක් නේද කියලා හිතුවාම හරි ලස්සන කෙනෙක් ලස්සන දෙයක් කියලා Tamanටම දැනගන්න පුළුවන්. ඊට පස්සේ සිතට ලස්සන කෙනෙක් ලස්සන දෙයක් කියලා හිතන්න පුළුවන්. යම් යම් ආකාරයකට හිතයිද හිතන හිතන ආකාරයට දැනගන්නවා. ওই හිතන එකට කියනවා චේතනාව කියලා. චේතනාව කර්මයක් කියලා කියන්නේ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. නැවත හිතන්ට කියන්ට කරන්ට මුල් වෙන්නේ චේතනාව ලෙස. අපි මෙහෙම කියමු. ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා ඔන්න පේනවා. දැන් පේනවා කියන සිද්ධිය, පේන අරමුණ විඳිනවා කියන සිද්ධිය ඇහැ රූප චක්කු විඥාන පැත්තට බැඳිලා තියෙන්නේ පස්ස සම්පයුක්තය උතන තියෙන වේදනා සංඥා කියන ධර්මතාව. විදිනකම හැඩේ හඳුනනකම ස්පර්ශය හා සම්පූර්ණය පේනවා. පේන දෙයට මෙන්න මේ දේන හරිම වටිනවා හරි හොඳයි නේද කියලා හිතුවොත් හිතපු නිසා තමන් ගාව ඊගාවට උපදින හිත ලෝභ සහගත සිතක් උපදී. පේන දේ මේ කෙනා නම් මහා නරකයි මේ දේ නම් හරි හොඳ නෑ නේද කියලා හිතුවාම හිතපු කම නිසා තමන් ගාව පටිඝ සිතක් උපදී අනේ බොහෝම වටිනවා කොච්චර හොඳද සාදු සාදු කියලා හිතුවාම ඊගාව සිත කුසල් සිත සද්ධාව සම්ප්‍රයුක්ත සිතක් උපදී අපි හිතන හිතන දේ පින්වතුනි තමන්ටයි කර්මයක් වෙන්නේ. අපි මෙහෙම බලලා අපිට හිතෙන්නේ මම හිතන දේ අයිති බාහිරයට කියලා. බාහිරයට හිතන්ට පුළුවන් කියලා. මේකට මම වීදුරුවක් දැන් පේනවා. වීදුරුවක් කෝපයක් කියලා හිතුවාම මම හිතපු නිසා මේකේ හැඩ සතහන්වත් මේක හැදිලා තියෙන හැටිවත් සංයුතිව මුකුත් වෙනස් වෙන්නේ එහෙමම හැබැයි ඒක වීදුරුව කෝපයක් කියලා දැනගන්න නම් පුළුවන් වෙයි. ඒක වීදුරුව කෝපය කියලා හිතන්න නම් පුළුවන් වෙයි. හිතන එක හිත පැත්තට බැඳිලා මිසක ඒක පේන පැත්තට බැඳිලා නැහැ. හැබැයි අපි දන්නේ නැතුව හිතන්ට පුළුවන්කම හිත එක්ක බැඳිලා තියෙන. හිත එක්ක බැඳිලා තියෙන හිතන්ට පුළුවන්කම පෙනෙන දෙයට හිතනවා කියන තැනින් හිතුවොත් අපිට පෙනෙන දේ හිතන්ට පුළුවන් පෙනෙන දේ පෙනෙන දේ හිත එක්ක බැඳෙනවා කියන ඝණයකට යනවා. එතකොට හිතන දේ හිත එක්ක බැඳිලා අපි හිතන දේ පෙනෙන එක්ක දේ එක්ක බැඳහම හිතෙන් හිතනකම සිහි කරනකොට පෙනෙන දේ සිහි වෙනවා එතකොට දැකපු දේ තියනවා වගේ තැනකින් අහපු දේ තියනවා වගේ තැනකින් අපිට භවය හැදෙනවා පින්වතුනි අපිට පෙනෙන දේ පෙනීමක් පමණක් වුණොත් අපි හිතන දේ මේ පෙනෙන දෙයට යමක් යමක් හිතුවොත් හිතන හිතන ආකාරයට දැනගන්නවා මිසක මේ හිතීම නිසා පෙනෙන දේ වෙනස් වෙන්නේ නැහැ නේද? පෙනෙන දෙයට හිතන්නත් බෑ පෙනෙන දෙයට හිතන්න පුළුවන් කියන කම ඇතිතා කර්මපවේ සකස් වෙනවා නේද කියන නුවණක් අපිට යම් දවසක ආවොත් විතරයි අපි මේ පිනෙන ඇහෙනදී ආරම්භයා හිතනවා කියලා මෝඩකමින් කරන එක නතර වෙන්නේ. අපි කවදාවත් අහලා නැත්තම් කවදාවත් දන්නේ නැත්තම් පිනෙන දෙයට හිතන්ට පුළුවන් කියලා මෝඩකමක් තියෙයි. පෙනෙන දේ අපි හිතන දේ පෙනෙන දේට අයිති කියලා මෝඩකමක් තියෙයි. නමුත් අපි හිතන දේ පෙනෙන දේට අයිති නෑ අපි හිතන දේ පෙනෙන දේට හිතන්න බෑ ඒක ධර්ම නියාමය තමයි හිතන දේ යමක් යමක් හිතුවොත් ඒ හිතන හිතන දේ පෙනෙන පැත්තට නෙමෙයි බැඳිලා තියෙන්නේ පෙනෙන පැත්තට නෙමෙයි ආйти පස්ස සම්පයුත්තයි මේ චිත්ත සම්පයුත්තයි හිත පැත්තටයි ඒකයි හිතන කමට කියනවා චේතනාව කියලා චේතනහම් වික්කවේ කම්මං වදාමි මහණෙනි චේතනාව කර්මයක් කොට මම කියනවා. මොකක් නිසාද? යමක් හිතින් හිතලමයි නැවත හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට හිතින් හිතන පැත්තටයි මේ හිතන දේ බැඳිලා කියන්නේ. ඔන්න ඔය ටික නොදන්නවා වුණාට පොඩි ළමයා සංදීයේදී පේන දෙයට හිතන්න ගියේ නැහැ. ඒකයි අර ළමයට දැක්කට දැකපු දේ ඉතුරුනේ නැත්තේ. පේන දෙයට හිතන්න බෑ. පේනෙන දේ පස්ස සංපයුත්තයි, හිතන දේ චිත්ත සංපයුත්තයි. හිතන දේ පාරාවලල්ලක් වගේ මම්ම ක්‍රස් කරගන්න දේ මටම විඳින්න වෙනවා. මම්ම බහැරට කියලා හිතන දේ මං කරාම එනවා. කියලා පොඩි ළමයා දන්නේ දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි එයා ඇහැට රූපයක් හම්බුනහම ඒ පෙනෙන රූපේ හිත හසුරවන්න දන්නේ හිතුවේ නෑ පෙවුනට. පෙනෙන දේට අනුගතව හිතින් කිංචිරින් කරන්න ගිය නෑ. එහෙනම් පෙනෙන දේ නිරුද්ධ වුණා. ශබ්දයක් ඇහෙනවා. කන නැතුව අපිට ශබ්ද ඇහෙනවද? ශබ්දයක් ඇහෙන කනවනේ. කන කියනවා වගේම ශබ්ද රූපිකුත් ඕන. හිත නැතුව ඇහෙනවද? නැහැ. කනත් ඕනේ, ශබ්දකුත් ඕනේ, හිතකුත් ඕනේ. හිතට කියව සෝත විඥාන. ඔන්න ඔය ධර්මතා තුන එකට එකතු වුණාම අපිට ඇහෙනවා. ශබ්දයක් ඇහෙනවා. දැන් මේ ශබ්දය ඇහෙනවා කියලා හඳුනන කම හඳුනනවා කියන්නේ මේ ශබ්ද මේ සද්දෙට වඩා මේ සද්ද වෙනස් මේ සද්දෙට වඩා මේ සද්ද වෙනස් කියලා අපේ හිතට හඳුනා ගන්න පුළුවන් නේද අන්නේ හඳුනනකම සද්දයක් නිසා එන විඳිනකම සැප හෝ දුක් හෝ ඒක අයිති මෙන්න මේ කන සද්දේ සෝත විඥානය කියන පැත්තට ඇහෙනවා හැබැයි ඒකට අපි දන්නේ අපි හිතන දේ ඒකටයි කියන්නේ කියලා අපි බල්ලෙක් පුරනවා කෙනෙක් කතා කරනවා වාහන සද්දයක් කියලා හිතනකොට අපි හිතන්නේ අපි හිතන දේ අර සද්දයටයි කියලා. අපි එහෙම හිතුවා කියලා සද්දේ වෙනස් වුනේත් නැහැ. වෙනස් සද්දයක් ආවෙත් නැහැ. සද්දේ සද්දේමයි. හැබැයි මේ සද්දේ බල්ලෙක්ගේ සද්දයක් වාහන සද්දයක් කියලා සද්දය ගැට ගහලා හිතන හිතන කමට දැනගන්න පුළුවන් වුණා. ඔය හිතන එකෙන් ওই විදිහට ඒ ශබ්දේ දැනගන්න පුළුවන් වුණා. ඊට පස්සේ බල්ලෙක්ගේ ශබ්දේ වාහනයක ශබ්ද කියලා ඒක හිතන්නත් පුළුවන් වුණා. අපි බල්ලෙක්ගේ ශබ්දේ වාහනයක ශබ්ද කියලා හිතනකම තමයි දැනගන්න උදව් උනේ හිතන්න උදව් උනේ. ඒක පෙනෙන ඇහෙන පැත්තට අයිති තිබුණේ නැහැ. හැබැයි මෝඩකමින් අපි හිතන දේ ඇහෙන දෙයට අයිති කියලා බැඳහම බල්ලෙක්ගේ සද්දේ කියලා අපි අර සතහනම හිතින් සිහි කරන්න පුළුවන්. හුරුදු වුණා පුළුවන් වුණා අපිට. ඔන්න ඔය විදිහට මේ වේදනාව කියන තැනින් නවත්තන්නේ වේදන සංඥා කියන තැනින් විතරයි විපාක ඉවර නතර වෙන්නේ. ඊට පස්සේ ඒ ආරම්භය අපි පෙනෙන හැෙන දෙයට හිතන්න දන්නේ නැහැ. පෙනෙන ඇහෙන දෙයට හිතවොත් හිතනවා කියන එක හිතන හිත කරාම පැමිණෙනවා කියලා නොදන්නා අවිද්‍යාව නිසා අපි පෙනෙන දෙයට හිතින් කියින් කිරින් කරනකොට තණ්හාව ඇති වෙන උපාදානිය ඇති වෙන විදිහටම හිතනවා. එහෙම හිතනකොට දකිනවා දකින දෙයට හිතනවා. අහනවා අහන දෙයට හිත හසුරනවා. හිතකුදේ හිත එක්ක බැඳිලා සිහි කරන්න පුළුවන් එතකොට දැකපු අහපු දේ ඒක ගැටිත වෙලා ගැටිලා එස වෙනවා එතකොට දැකපු අහපු දේවල් ඔක්කොම තියනවා වගේ මනෝවිඤ්ඤාණ සිතට දැනෙනවා අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිනිස්සු තව පැත්තකින් ගත්තොත් S දෙක වහගෙන තව තැනකින්දන් තව තැනකට යන මග දෙපස පොළව පාර ඔක්කොම හිතින් කියන්න පුළුවන් නේ. ඒක තමයි භවය කියන්නේ. ඔක්කොම තියෙන චේතනා භව. මොකද ඒකට හේතුව පොඩි කාලේව තිබුණේ නැහැ. ඒකක්වත් ගියා නැහැ. ලෝකේ කියන්නේ භවය කියන්නේ ඒ විදිහට විපාකයක් විඳින්න හදන භූමියක්. නැවත ප්‍රතිසන්දියට ඉඩ ලබා දෙන පොළොවක් ඒක. එතකොට ඔන්න ඔය කවදාම හරි දවසක මෙහෙම පේනකොටත් මම යමක් හිතනකොට මම මේ හිතන දේ පේන දේට අයිති නෑ හිතන දේ නේද දැනගන්නේ කියන නුවණ එළඹ සිටිය දවසට ඔගොල්ලෝ පෙනෙන පැත්තට හැරලා හිතින් කින් කිරින් කරන එක ඉබේම නතර වෙනවා. එදාට දකින්නකෝ දේ ඇතිකමත මේ පෙනෙන දේ උසෝලා ගන්න බෑ හිතට. පෙනෙන දේ පෙනීම පස්සේ නිරුද්ධ වෙනවා. අහන දේ උසෝලා ගන්න බෑ හිතට. මොකද මේ චේතනාව බැඳලා නැති නිසා. මේ චේතනාව කියන්නේ හිතනකම කියන්නේ වර්තමාන කර්ම රසෙන්ට මුල චේතනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ භව නිරෝධය නිවනයි කියලා පෙන්වුවේ ඔන්නෝ කර්ම භවය නැති වුණොත් නිබ්බන්ත දීරා යතයන් පදීව ඒ දීර්යන් වහන්සේ පහනක් නිවන වගේ නිවිලා යනවා. ඉතින් ඒ නිවීම සාක්ෂාත් කරගන්නට නම් මේ කර්ම භවය නැති වෙන්නට ඕනේ. තුන්වෙනි හොඳට මතක තියාගන්න අද අපිට දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් තියෙන ලෝකයකට අපි උත්පත්ති වශයෙන් ආවේ නැහැ. අපි හිතන්නේ අපි එන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබ්බා. ඒ තියෙන ලෝකෙටයි අපි එන්නේ. අපි කලාව කර්මානුරූපව අපි මෙරළ යනවා ලෝකේ තියනවා කියලා නැහැ. එන්නේ ඉස්සෙල්ලා ඔය දුව පුතා ගෙවල් දොරල් යාන වාහන ඉද කරන් තියෙන ලෝකයක් තිබුණේ ශුන්‍යතෝ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ලෝ ශුන්‍යෝගාමී කියන්නේ ශුන්‍යතෝ මේ ආයතන ටික විතරක් අරගෙන යාවේ. ආවට පස්සේ ඡන්න මේව උපාදාය චස්ස ලෝකෝ සමුප්පන්නෝ මේ ආයතන හය උපන්නට පස්සේ ලෝකේ උපන්නේ චස්ස ලෝකෝ සමුප්පන්නෝ උපදින් ඉස්සලා තිබෙන්නේ නැහැ ආයතන හය අරගෙන ආවට පස්සේ චස්ස ලෝකෝ සමුප්පන්නෝ ස්පර්ශ ආයතන හය උපන්නාම ලෝකේ උපන්නා දැන් ආයතන හය හදාගෙන ආවට පස්සේ ටික ගලක් යනකොට ඔන්න දැන් අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතුමැණි ගෝව ඕනතරම් සතුටු වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් නින්දා අපහාස බැනුම් බැනුම් අහන තමනුත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා කියන ලෝකේ ඉපදිලා. ඡන්නමේ උපාදාය මේ ආයතන හය අතුරු කරගෙන ලෝකෙ පවතිනවා. ආයතන හය නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා. කියන දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කිව්වේ මේ පෙනෙන දෙයට හිතන දේ පෙනෙන දේ පස්ස සම්පයුක්තයි ඒකයි ස්පර්ශ ප්‍රත්‍යයට විපාකයක් සංකාරී චිත්ත සංපයුක්තයි. හිතන දේ හිත පැත්තට බැඳලා තියෙන පෙනෙන දේ පැත්තට ආйти නෑ. කියලා යම් දවසක නෝනෙන් දැකලා පෙනෙන හෙන දේට හිතන එක නතර වුණොත් එදාට මොකද වෙන්නේ? දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහෙන් පස්සේ නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශ ආයතන හය නිරුද්ධ වෙනකොට ලෝකෙ නිරුද්ධ වෙනවා. ආයතන හය උපදින ලෝකෙ උපදිනවා. ආයතන පවතිනකම් ලෝකේ පවතින ආයතන නිරුද්ධ වෙන ලෝකේ නිරුද්ධ වෙනවා. කියන දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔය කාරණා ඔයගලන්ට අනුමානට තේරෙනවා ඇති. නිකන් අපි හොඳට බලන්ද ඕන විදිහකට යමක් හිතන්න. අපි කියමු එකම කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව දිහා අපි බලලා දැන් පේනවා සමානයි. අපි හිතනවා අම්මා කියලා. හිතුවාම ඒක මම දැනගන්නවා අම්මා කියලා. මම ඒ රූපේ දිහා බැලුවම හිතන්නේ අම්මා කියලා විතරයි. එතකොට අම්මා කියලා දැනගන්න. තව කෙනෙක් ඒ රූපේ දිහා බැලුවාම දුව කියලා හිතනවා. එතකොට එයා දැනගන්නේ ඒ රූපේ දුව කියලා. තව කෙනෙක් අක්ක කියලා බලනවා. ඒ රූපේ දැක්කම අක්ක කියලා හිතනවා. ද සමානයි පෙනීම. තුන් දෙනාට. පස්ස සම්ප්‍රයුක්තයි. සංකාරී චිත්ත සම්ප්‍රය හිතන හිතන එක හිත එක්ක බැඳිලා දැනගන්න සිහි කරන්න පුළුවන්. මට අම්මා කියලා දැනගන්න පුළුවන් අම්මා කියලා හිතන්න පුළුවන්. හැබැයි හිතුවට පස්සේ හිතන එක එක්ක බැඳිලා තියෙනවා. අර සතහනමයි. ඒ සටහනම අනිත් කෙනාට දුව කියලා දැනගන්න පුළුවන් දුව කියලා හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් අනිත් කෙනාට ඒ සටහන සමානයි තුන් දෙනාට පස්ස සම්පේත්තයි අක්ක කියලා දැනගන්න පුළුවන් හිතන්න පුළුවන් නංගි කියලා දැනගන්න පුළුවන් හිතන්න පුළුවන් තව කෙනෙක් නැන්ද කියලා ලොකු අම්මා කියලා පුංචි අම්මා කියලා එතකොට ඔය එකම රූප මිටිය කෙනා කෙනාගේ චේතනාව මත කෙනා කෙනා දැනගෙන තියෙයි. හිතන හිතන ආකාරය මත. එතකොට දැන් උන්න ඒ හැඩේම පහු කවදෙක ටෙස්ට් එක කපලා සිවුරක් ඇඳගත්තොත් අපි දැන් අම්මා කියන්නේ. දකිනකොට මෑණියෝ කියලා හිතනවා. දැන් මෑණියෝ කියලා දැනගන්නවා. නමකුත් තිබොත් ඒ නමින් දැනගන්නවා. හැඩේ වෙනස් වෙන්නේ හිතනකම වෙනස් සංඥා නිදානානි ප්‍රපංච සංඛා මේ සංඥාව නිදාන කරගෙන ප්‍රපංච සංඛාව තියෙන ප්‍රපංච සංඛා මතයි සංයෝජන තියෙන මම අම්මා කියලා බලනකොට ඒ රූපෙත් එක්ක මංගේ තියෙන කෙලෙසිය වෙනම එකක් බැරිද මේ මගේ දිරින්ද කියලා දැක්කොත් කෙනෙක් ඒ රූපෙත් එක්ක එයාගේ මනසේ තියෙන gati ටික රාග දේශ මොහොල කෙලෙස් ටික වෙන විදිහක් දුව කියලා යාළුවෙක් කියලා දකින දකින විදිහට අපි හිතන එක ඒකයි අවිද්‍ය සංකාර තණ්හා උපාදාන බව කියලා කියන්නේ අවිද්‍යාවෙන් හිතනකොට ඒ හිතන ආකාරය මතයි තණ්හාවගේ උපාදානයගේ පැවැත්ම වෙන්නේ අන්න ඒ නිසයි භවය කියන එක වෙන්නේ ඉතින් මම මේ කාරණා ටික මතක් කළා මම හිතන්නේ අනුමානෙට ඔයගලන්ට තේරෙන්න ඇති තේරුණාට අද දවසේදී ඔගලන්ට උතෙන්ට කිට්ටු වෙන්න බෑ. මොකද බොහෝ කාලයක් අපේ හිත හුරු කළා තියෙනවා දකින දෙයට හිතන්න පුළුවන් මම මේ හිතන්නේ පෙනෙන දෙයටයි මං හිතන දේ පෙනෙන දෙයට අයිති කියන දැක්මකින් කටයුතු කරලා තියෙනවා ඒ හින්දා ස්වල්ප ඇසිල්ලේ ක්ෂණිකව පෙනෙන දෙයට හිතනවා අපි. පෙනෙන දෙයට හිතන්න බෑ හිතන දෙයින් මටම මෙතෙන්ටම කර්ම වෙනවා. හොඳට හිතුවොත් හොඳ සිතක් කුසල සහගතව හිතුවොත් පෙනෙන දේ පෙනෙනවා. කුසල සහගතව හිතුවොත් උපදින හිත කුසල. අකුසල සහගතව හිතුවොත් උපදින සිත අකුසල. ලෝභය පෙනෙන දෙයට ලෝභය ඇති වෙන විදිහට හිතුවොත් උපදින සිත ලෝභයි. ද්වේෂය ඇති වෙන විදිහට හිතුවොත් උපදින සිත ද්වේෂයි. මෝහය ඇති වෙන විදිහට හිතුවොත් උපදින සිත මෝහයි. ඒක දන්නේ. ඒත් අපි හිතන්නේ පෙනෙන දෙයට හිතනවා කියලා. ඔන්න ඔය මෝඩකම විශාල මෝඩකමක්. ඒ හින්දා මේ භ්‍රමචර්යාවට විශේෂයෙන් වටිනවා. තාම බැරුව ඇති නමුත් දැනගෙන ඉන්න. මෙන්න මේ වෙන් වෙන්න ඕනේ තැනක් කරන්න බැරි දෙයක් මෙතන මෙන්න මෙහෙම දෙපැත්තක් තියෙන කියන එක දැනගෙන ඉන්න ඒ දැනගෙන ඉන්න එක විශාල ලාභයක් අවිද්‍යාවේ දශමයක් හරි අඩුයි. නමුත් දැනගත්තට ඔහොම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එතෙන්ට ඕගොල්ලන්ට යන්න බෑ. අපහසුයි ආශ්‍රව බලවත් නිසා. පෙනෙන දේ වෙනම පැත්තක් හිතන එක වෙනම පැත්තක් හිතන හිතන දේ හිත එක්ක බැඳෙනවා පෙනෙන දෙයට අයිති නෑ කියලා කිසිම වෙහෙසක් නැතුව කිසිම අපහසුාවක් නැතුව ඔගලන්ට හොඳට පෙනෙනවා නීවරණ ධර්මයන්ගෙන් හිත මිදුනහම නීවරණ ධර්මයන්ගෙන් හිත මිදුනහම අන්නේ චිත්ත සමාධියට හොඳට පේනවා. සමාධින් වික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යතහ භූතම් පජානාති. මහන්නේ සමාධි වඩන්න සමාධි වඩනකොට ඇත්ත ඇති හැටි පෙනෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හිත සමාධිමත් කල්ලි ඔය සිද්ධිය ප්‍රාර්ථනාවක කරන්න ඕනේ පෙනෙනවා කියන එක හිතනවා කියන එක වෙනම එකක් පෙනෙන දේ හිතන හිතන දේ දැනගන්නවා ඒක හිතනවා බැඳෙනවා කියලා දැනගත්තාම පෙනෙන පැත්තට හැරිලා ජීවත් වෙන එකද නැති කරනවා. එහෙම හිතන එකේ කලකිරෙන දවසකුත් එනවා. ඒක වෙනවා සමාධිගත මනසට. හරි. දැන් අපේ මනසට ඕක පෙනෙන තැන සමාධිය කැටි කරගන්න ඕනේ. නීවරණ සමාධිය කැටි කරගන්න ආවරණීය ධර්ම දුරු කරගන්න ඕනේ. පින්වතුනි ඒකට ක්‍රම රාශියක් තියෙයි. හොඳට කෙනෙකුට චිත්ත සමාධිය ඇති වෙන සමත කමටනක් වඩන්නත් පුළුවන්. ඒ වගේම විදර්ශනා කරන්නත් පුළුවන්. මෙන්න මේ සමත විදර්ශනා කියන ධර්මතා දෙක යුගනද්දව ඔවුනොන්ට සමතේ විදර්ශනාවට විදර්ශනාව සමතේට ඔවුනොන්ට උපකාරීව ගෙන යන්න. මොකද නීවරණ ධර්මයන් අතර විචිකිච්ඡා කියන නීවරණේ ප්‍රඥාව කියන ධර්මතාවයෙන් ගෙවෙන්න ඕන එකක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියන මෙන්න මේ කෙලස් ටික සමතේකින් ගෙවෙන්න ඕනේ ටිකක්. ওই නීවරණ ධර්ම ඇතුලේ සමාධියකට යන්න සමාධිමත් මනසකින් මේ නිවර්ණ ධර්ම දුරු වෙනවා නිවර්ණ ධර්ම දුරු වීම සමාධිමත් කියලා මතක් කළාට ඔය තුල විදර්ශනාවේ අනුග්‍රහය ලැබෙනකොට සුතුප්තිය ඒ නිසා මම ඕගලන්ට විදර්ශනා කරන හැටි කියලා දෙනවා ටිකක් සමත කමඨං ඕනතරම් අහලා තියෙනවා දැනගෙන තියෙනවා ආනාපාන සතිය බුදු ගුණ අසුබය මරණය මෛත්‍රිය ඕනම කමඨහනක් ගන්න එහෙම අරගෙන මම මේ කියලා දෙන විදර්ශනා කරන ආකාරයේ ටිකක් විදර්ශනා කරන අරමුණු ආපහු අර සමතකමට අහනවා. ආපහු සමතකමට අහන ඉඳලා විදර්ශනා කරනවා ආපහු සමතකමට අහන වඩනවා. මෙන්න මේ විදිහට මාරුවෙන් මාරුවට සමත විදර්ශනා යුගනද්ද වඩන්න සීලයක පිළිතලා. ආන් ඒ විදිහට කරනකොට අනුක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වෙනවා අන්නේ සමාධිමත් මනසකට ඕගලන්ට කිසිම අපහසුවකින් තොරව මේ ඇත්ත දකින්න පුළුවන් ඒක කලින් ඒක මෙහා කලින් කල මෙහෙම සිද්ධියක් තියෙනවා නේද කියලා වෙන දෙයක හිතන්න බෑ හිතන දේ හිතකට යයිටි කියලා ඕගොල්ලෝ පිටින් පිට හිතලත් බලන්න හරි දැන් මෙතෙන්ට එන්න විදර්ශනා කරන හැටි මම කියලා දෙන්නම් මෙතනදී පින්වතුනි අපි විදර්ශනා කරනකොට අපේ විදර්ශනා ඥානෙට ඉලක්ක කරගන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයට හමු වෙන අරමුණු විතරයි. පින්වතුන්ට දේවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිලමුදල් ගැන බැඳීමක් ඇති. ප්‍රශ්නයක් නැහැ. ඒවා ගැන වද වෙන්න ඕනේ නැහැ. ඒවා ඉබේම අතහැරේ හැබැයි සත්ත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු ගැන විතරක් වගේ බලා ගන්න. ඕගලන්ට පුංචි කාලේ ඉඳලා ඉගල්ප ඉස්කෝලේ යන කාලේ ඉඳලා තරුණ වයසේ ඉඳලා ඇසුරු කළ ඇසුරු කරන්ද හම්බ වෙච්ච නොයේක් අයෙක් කියපු කරපු දේවල් ගැන මතක් වෙන සත්‍ය පුද්ගලය ගැන දැනුමක් තියෙනවා. ඇසුරු කළ හුරුවක් තියෙනවා. මම නැත්තම් තමනුත් සත්වයේ පුද්ගලයේ මගේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි සහෝදර සහෝදරි ඥාත හිතයිසින් හිතියා ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. අන්න ඒ හැම තැනකටම මේ විදර්ශනා ඥානය දිවෙන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දැකීමක්. ඔකට පාලියෙන් කියන විපස්සනා කියලා. විදර්ශනා කියන සංස්කෘත. සිංහලෙන් කියනවා ඇත්ත ඇතිහෙදී දකිනවා විශේෂයෙන් දකිනවා. එතකොට කුමකට විශේෂයෙන්ද සාමාන්‍ය ලෝකයා පුද්ගලයේ කෙනෙක් සත්වයෙක් කියලා දකින දැකීමකට වඩා විශේෂයකින් දකිනවා මෙතන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන්නේ කියලා. එතනදී මම මේ පෙන්වන ක්‍රමය හොඳට ඉවසීමෙන් ප්‍රගුණ කරන්න. එක අරමුණක් විදර්ශනා කරන්න පැය කාලක් භාගයක් පැය ගියක් කමන්නේ. අපිට ඕනේ ඉක්මනට ඉක්මනට ගොඩාක් අරමුණු විදර්ශනා කර ගැනීම නෙමෙයි. ගොඩාක් දේ බැලුවා කියලා කෙලෙස් අයින් වෙන්න එක අරමුණක් හරි වෙන්ටි වෙලාව කාලයක් ගිහිල්ලා හරි හරියටම කෙලෙස් ගෙවෙන විදිහට නුවණින් බැලුවොත් ඒ එකක් තුලින් ආපු නුවණ සියලුම අරමුණු කෙරෙහි ගෙනත් දෙනවා ඒ හින්දා ඉක්මනට ඉක්මනට ගොඩාක් ගොඩාක් විදර්ශනා කරනවා කියලා වැඩි ලාභයක් එන්නේ නැහැ. එහෙම කරන්න එපා. එක අරමුණක් ඇය කාලක් හරි භාගයක් හරි ඒක හොඳට පොලිෂනකම් බලන්න. මම දැන් ඒක අරමුණක් හොඳට කෙලෙස් හිඳනකම් පුද්ගල භාවයේ හිඳනකම් බලන ආකාරය කරන ආකාරය පෙනෙනවා. ආන් ඒ විදිහට එක අරමුණක් හිතෙන් අල්ලගන්න. අරමුණක් හිතෙන් අල්ලගන්න නැතුව ඔය හිතන් දෙපා සමන්ත කෙලෙස් ඇති වෙන පුද්ගලභාවයට හසු වෙච්ච එක අරමුණක් හිතෙන් අල්ලගෙන ඒ අරමුණේ තමයි හිතන්නේ. ඒකම හිතද්දී තව කෙනෙක් මොන දෙයක් සිහිනොත් මේ හිතන එක අතහැරලා අර සිහිදෙච්ච එක කෙනා හෝ දේ ගැන බලන්න යන්න එපා නොසලකා හැරලා අර බලපු අරමුණේ කෙලෙසෙනකම බලන්න. හරි අපි දැන් මේ පෙන්වන්නේ මොකද්ද විදර්ශනා කරන හැටි. ඒක විදර්ශනා කරන්නේ සමතකම ගන්න ටික ටික වඩනකොට නීවරණ ධර්ම දුර වෙනවා නීවරණ ධර්ම දුර වෙනකොට චිත්ත සමතයක් ඇති වෙනවා චිත්ත සමතයට පෙනෙන දේ පස්ස සම්පූර්ණයි හිතන දේ චිත්ත සම්පූර්ණයි කියලා පෙනෙනවා එදාට පෙනෙන දේට හිතන්නේ එතකොට කර්ම භවයේ ස්ටක් වෙන්නේ ඉපදෙන්නේ ජරා මරණ දුක එන්නේ කියලා නිවනටම දන්න නිසා තමයි මේ විදර්ශනා නුවණ ඇති කරගන්නේ හරි අපි ඒක ආරම්භණක් ගන්නවා හරි මට සිහි වුණා යාළුවේ ඉස්කෝලේ යන කාලේ යාළුවේ හිටිය ප්‍රියන්ත කියලා එතකොට හොඳට යාළුවෙක් ඉස්කෝලේ ගිය හිටපු කතා කරපු සෙල්ලම් කරපු අද්දකිනුත් දැන් ඒ ප්‍රියන්ත යාළුවා කියන අරමුණ ඉස්සලා හිතෙන් හොඳට අල්ල ගන්නවා. ගෝයන් කපන් ඉස්සලා ගෝම් හිට අතින් අල්ලගෙන දෑකැත්තෙන් අනිත් අතින් කපනවා වගේ ඔන්න හොඳට ප්‍රියන්ත සිහි කරගෙන ඊට පස්සේ අපි නුවණින් බලනවා. ඒ රූපය හැදුනේ බත් පාන් කව්පි මුංගට මේ වගේ හොඳට අනාත්ම ලක්ෂණය හිතට නගා ගන්න ඕන. සත්ත්ව පුද්ගල නොවන කනබුන ආහාරයෙන් නේද ඒ කය ඇසුරු කරගෙන මේ ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් සම්මස් කියන්නේ හුඹහක මැටි ගොඩක තියෙන සත්ත්ව පුද්ගල නොවන තද ගතියක් තියෙනවා නම් පටවි ගතියක් තියෙනවා නම් ඊට සමානයි නේද? ඒ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපයේ හිත සෙම සරවලේ දහදිය කියලා කොටස් ටිකක් තියෙනවා නම් නිදක වැවක පොකුණක තියෙන ජලයක් තියෙනවා නම් සමානයි නේද? මම ප්‍රියන්ත කියලා කිව්වට කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපය ඇසුරු කරගෙන පවතින ඒ ශරීරයේ යම් උෂ්ණයක් තියෙනවා නම් තේජෝ ගතියක් තියෙනවා නම් බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන තේජෝ උෂ්ණය සමානයි නේද? ඒ ශරීරයේ ඇසුරු කරගෙන පවතින වායු ස්වභාවයක් තියෙනවා නම් බාහිර වායු ධාතුවක් තියෙනවා නම් ඒකට සමානයි නේද? කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූප මිතියක් නේද? කොටස් වශයෙන් ගත්තොත් මේ ශරීරයේ කෙස් තියෙනවා. කෙස් ටිකක් පැත්තකින් තිබ්බොත් මට යාළුවා කියන්න ප්‍රියන්ත කියන්න පුළුවන්ද? රෝම කූප ටිකක් පැත්තකින් තිබ්බොත් මට යාළුවා ප්‍රියන්ත කියන්න පුළුවන්ද? නියපොතු හම මස් ලේ නහර ඇට ඇට මිදුළු වකුගඩු ආදවට මේවා එකක් එකක් වෙනම තිබ්බුත් යාළුවා කියලා පෙනේද ප්‍රියන්ත කියලා පෙනේද කියන්න පුළුවන්ද එහෙනම් වෙනම එකක් එකක් තියෙනකොට නැත්තම් දැන් එකට තියෙන තරම් ඒ එකක්වත් පුද්ගලෙක් මොන දෙයි තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් 32ක් සතර මහා ධාතුයි මේ කය ඇසුරු කරගෙන ඇසුරු කරගෙන පෙර අවිද්‍යා කර්ම නිසා පැමිණි හිත පවතිනවා ඒ හිත නිසා නේද මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන්නේ යම් වෙලාවක මේ සිත විඥානේ මේ කයෙන් අහකට ගියොත් මම ප්‍රියන්ත යාළුවා කියලා කතා කළාට මේ කය ඉදිමිලා නිල් වෙලා පුපුරලා පොළොවට ගලාගෙන හැලෙනවා නේද? ඒ ප්‍රියන්තවද ගලාගෙන හැලෙන්නේ? සැරව වගේ වැగిරෙනවා නේද? ඒ ප්‍රියන්තවද සැරව උනේ? එහෙනම් මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැත්තේ මේ හිත නිසා නේද? කන බුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින හිත නිසා ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි හිතේ ඇති චේතනාව නිසායි මේ කය ඉදිරියම ආපසු වීම පෙනෙන්නේ ඒකට කියන විඤ්ඤාති රූප කියලා. මේ කය ඇසුරු කරගෙන පවතින හිතේ ඇති චේතනාව නිසායි වචන කතා කිරීම වචන පිටවීම වෙන්නේ මේ කයෙන් මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ කය සහිත ප්‍රියන්තට රූප වෙනෙනවා යාළුවට රූප වෙනෙනවා යාළුව රූප දකින්නවා නෙමෙයි ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ මොකද ඒ කයේ ඇසුරු කරගෙන පවතින හිත නැති වුණොත් යන්නේ බෑ කතා කරන්න බෑ රූප පෙනෙන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ශබ්ද ඇහෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ගඳ සුවඳ රස දැනෙන්නේ. එහෙනම් යම් එම් කරන රූප ශබ්ද ආදී අරමුණු දැනගන්න ඒ චිත්තචෛසික ටිකට මේ කය නවාතනක් දීලා උපකාර කරලා කය උපකාර කරගෙන ඇසුරු කරගෙන පවතින සිත රූප ශබ්දාදී අරමුණු දැනගන්නවා එහාට මෙහාට චලනයන් සිද්ධ කරනවා වචන කතා කරනවා කියන ටික කරනවා එහෙම කරන මේ නාම ධර්ම ටික කය කුණු වෙන නක් වෙන්නේ නැති වෙන්න උපකාර කරනවා නාම චිත්තජයසික ටික කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැති වෙන්න උපකාර කළා කය අරමුණු දැනගන්න හිතන සිතින් කීම් කිරීම වලට ඒ ටික කරගන්න නවතනක් දෙලා නාමකය රූපකයටත් රූපකය නාමකයටත් වුණුන්ට උපකාර නාම රූප ධර්මතාවයක් නේද තියෙන්නේ මේ රූපයයි නාමයයි කියන දෙකත් එක ක්‍රියාකාරීත්වයක් නොදන්නාකම නිසා ප්‍රියන්ත යනවා ප්‍රියන්ත එනවා ප්‍රියන්ත මගේ යාළුවා ප්‍රියන්ත එනවා වුණා ප්‍රියන්ත මට මෙහෙම කිව්වා කියලා අපිම පුද්ගල භාවයකින් හිතින් කියින් කිරින් කළා පුද්ගල භාවයකින් අපිම දැනගෙන තියනවා නේද ඒ රූපයට ප්‍රියන්ත කියලා මම හිතද්දි ඒ නාම රූප දෙක අනාත්මමයි ඒ මගේ යාළුවා ප්‍රියන්ත කියලා හිතින් සිහි කරද්දිත් බෑ. ඒක නාම රූප දෙක අනාත්මයි. ඒ රූපේ දකිනකොට මේ යාළුවා ප්‍රියන්ත කියලා මම අපහුව ආවර්ජනා කරගන්නකොට සිහි කරගන්නකොටත් එතන නාම රූප දෙක අනාත්මෝමයි කියලා පෙන්නනවා. ප්‍රියන්ත කියලා කෙනෙක් අතීතේවත් බැහැර හිටියේ නැහැ දැන් ඉන්නවත් මේ අනාගතේද නැහැ. අතීතේද නාම රූප දෙක පිළිසිඳ නොදකින නිසා ඒ නාම රූප දෙක ප්‍රියන්ත කියන දැකීමක් මට තිබිලා තියෙයි. දැනුත් ඒ නාම රූප දෙක පිළිසිඳ නොදැක්කොත් ඒ ක්‍රියාකාරකම් ටික ප්‍රියන්ත කියන දැක්මක් මට තියෙයි. අනාගතයේදී මේ නාම රූප දෙක හම්බ වෙනකොට පිළිසිඳ නොදකින්නවා නම් ඒ නාම රූප දෙක ප්‍රියන්ත කියන දෘෂ්ටියක් මාතුල උපතේ නේද කියලා හොඳට එක අරමුණක් ওই විදිහට හොඳට පෙන්වන්න. ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කුණුපු කොටස් ටිකක් එකින් එකට පෙන්ලා කෙනෙක් නොවන බව සතර මහා ධාතු බව හිත නිරුද්ධ වුණාම කුණු වෙලා ඉදිමිලා නිල් වෙලා පුපුරන බව නවසීවිතික ආකාරයට හොඳට රූපේ පෙන්වන්න. ඊට පස්සේ අපි රූපය කුණුපු කොටස් ටික සතර මහා ධාතුයේ කිව්වට රූපේ කෙනෙක් කියලා රැවටෙන්න තවත් හේතුවක් යනවා එනවා කතා කරනවා වගේ ක්‍රියාකාරකම් නේ. ඒ ටිකට පෙන්වන්න කය ඇසුරු කරගෙන පවතින හිතේ ඇති චේතනා නිසායි මේ කයේ සෙලවීම වෙන්නේ. කතා කිරීම වෙන්නේ. අරමුණු දැකීම හැම වෙන්නේ. ඒ නාම ධර්ම මේ කයට උපකාරයි පැවැත්මට කය දැකීම හැෙන් කරන නාම ධර්ම ටික පවතින උපකාරයි. අනාත්ම වූ නාම කයයි රූප කයයි ඔවුන්ට උපකාරව පවතිනවා කියන ධර්මතාවය පෙන්වනවා. ඔන්න ওই විදිහට බහැර කෙනෙක් සිහි වෙනකොට හොඳට එකක් බලන්න ඔක බලබලා ඉන්නකොට තව එකක් ආවොත් මේක අතහැරලා එක බලන්න එපා ඉක්මනට ඉක්මනට ගොඩාක් බලපු තරමට නෙමෙයි කෙලස් ගෙවෙන්නේ එකක් වුණත් හරියට ප්‍රඥාව අවදි වෙන අනාත්මයේ පිහිටන මේ මාන තෘෂ්ණා මාන දික්ක කියන ප්‍රපංච ගෙවෙන විදිහට දලනකම නිසා ඇති වෙන නුවණයි වටෙන්නේ. එකක් හරියට බලාගත්තාම ඒ තුලින් ඇති වෙන ප්‍රඥාව දිවෙනවා. සමස්තයක්ම පුද්ගල භාවයෙන් ඇසුරු කළ අරමුණු කරා. ඒ හින්දා හොඳට ඔන්න අරමුණක් දෙකක් බැලුවා. එතකොට සමාධි ගතිය අඩු වෙන නිසා එක නතර කළා. හොඳට ආනාපාන සතිය වඩන්න. නැත්තම් අසුභේ සීකරන්න. මෛත්‍රී කමටහන හොඳට වඩන්න. වඩලා ටිකක් වෙලා වැඩි වෙලා හිතාමතා ඒක නතර කළා ආයෙත් Tamanට බහැර ස්පර්ශ ආයතන හය පැත්තේ හිටියා හෝ ඉන්නවා හෝ ඉඳී කියලා තුන් කාලෙන් එක කාලෙක හෝ සිහි කරන්න පුළුවන් කෙනෙක්ව අල්ලගන්නවා ඒක විදර්ශනා කරනවා මෙහෙම කෙනෙක් අක්කා කියලා ගත්තොත් අම්මා කියලා ගත්තොත් එහෙම කෙනෙක් අතීතයේ හිටියත් නෙමෙයි දැන් ඉන්නත් නෙමෙයි අනාගතේත් නෑ ওই විදිහට හොඳට පෙන්නනවා ආය සමතකමට අහන වඩනවා ආය සමතකමට අහන වඩාගෙන හොඳට පෙන්නනවා ඔහොම බලබලා බලබලා බලබලා යනකොට පින්වතුනි ඕගලන්ට නුවණක් එනවා අත්ති කායෝතුව පනස සතිපට්ඨපටි ලහෝති සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹෙන මේ ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගල ධර්මතාවයක් නැහැ මේ කයේ කියන නුවණ එනවා එතකොට දුව පුතා අම්මා තාත්තා කියලා පුද්ගලයෙක් කියලා සිහි කරන්න ඒ හිතට පුළුවන්. සිහි කරනකොටම මේ මගේ මනස තුල ප්‍රපංච සංඥාවක් කියලා හුවෙනවා. ඊට පස්සේ අනිච්චානුපස්සී අසසාමිත සික්කති. අනේ පුද්ගල භාවයට සිහි වෙන සිහි වෙන අරමුණේ අනිත්‍ය වශයෙන් බලමින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආනාපාන සතිය හෝ සම්පතක මඩනක් වඩනකොට පින්වතුනි නීවරණ චිත්තයෙන් හිත මිදෙනවා. එතකොට පෙනෙන දෙයට හිතන්න බෑ හිතන දේ හිතානුවයි බැඳිලා තියෙන්නේ පෙනෙන දේ පෙනීමක්ම විතරයි දිත්තේ දිත්තපත්ත. හිතින් කින් කිරින් මුකුත් කරන්න බෑ අපිට. අපි හිතින් කින් කිරින් කරන්නේ හිතන දෙයක් නිසායි. හිතනකම චේතනාව පිය හිතින් කින් කිරින් කරන්න මුල් වෙන නිසා. හිතන දේ හිත එක්ක බැඳලා තියෙන්නේ හිතින් කින් කිරින් නව කර්මයි පෙනෙන දේ ඔහේ එල්බගෙන තියෙයි. ඒක වෙනම සිද්ධියක් මේක වෙනම සිද්ධියක් දෙක දෙකකට නුවණින් පෙනෙනකොට අපි හිතන කියන දේවල් පෙනෙන හැම පැත්තට බැඳෙන්නේ නැති වෙනකොට පෙනෙන හැම දේවල් මනෝ විඥාණයට ඔසවන්න බැරි වෙනවා. ඒකට ඕගොල්ලෝ මහන්සි ගන්න ඕනේ ඔය ඇත්ත දැනගෙන ඉන්න හැබැයි කලින් කලින් පෙන්වන්න. අවිද්‍යාව දුරු වෙන්න මම ඉස්සරහා පේන ඇහෙන දෙයක හිතනවා කියලා හිතුවට ඇත්තම ඇත්ත පේන දෙයට මං හිතන එක අයිති නෑනේ. ඒ පැත්තට පේන දේ වෙනස් වීමක් වෙන්නේ නෑනේ. මම හිතනද හිතනද මගේ හිතම කිලුට වෙනවා නේද? හිතන එක පැත්ත හා බැඳිලා නේද හිතන එක තියෙන්නේ කියලා කලින් කලට පෙන්වන්න. ඒක ලොකු උපකාරයක් මේ අවිද්‍යාව දුර වෙන්න. හැබැයි ඔයගොල්ලෝ දකින්න තැනට එන්න දකෝ චිත්ත සමාධියක් තියෙනට ඕනේ. සමාධිය ගන්න නීවරණ ධර්ම දුර වෙන්නට ඕනේ. නීවරණ ධර්ම දුර වෙන සමත විදර්ශනා වඩන්න. සමත විදර්ශනාවන්ට අර වගේ විදර්ශනා කරන්න. අර පෙන්නපු විදිහට විදර්ශනා කරමින් සමතකමට හනක් වඩනවා. සමත විදර්ශනා නිරුද්ධනද්ද වඩනකොට සත්පුද්ගලනෝ කය පමණක් ඇත්තෙන් සිහිය ළඹ සිටිනවා. එතකොට සත්පුද්ගල භාවයක සිහි වෙනකොට ඒක ප්‍රපංච සංඥාවක් එක හඳුනා ගන්න පුළුවන්. ප්‍රපංච සංඥාවේ අනබිනන්දති අනබිවදති නාජ්ජෝසාය තික්තතිව වාසය කරනකොට සතුට වෙන්නෙත් නෑ සිහි වෙන දේ සතුට බව ප්‍රකාශ කරන්නෙත් නෑ ඒකට බැසගෙන ඉන්නෙත් නෑ පුද්ගල භාවිත සිහි වෙන සිහි වෙන අරමුණ අනිත්‍ය බලනකොට බලමින් සමතකමට අනවරන දැන් විදර්ශනාව එබඳු වෙලා අන්න එතකොට ආවරණීය ධර්ම දුර වෙනවා ආවරණීය ධර්ම දුර වෙනකොට සමතය මේ හිත සමාධිය වෙනවා සමාධිගත මනසට පෙනෙන දේ හිතන දේ දෙකක් කියලා පේනවා එතකොට දකින්න දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි ආපහු සිහි කෙරුවක් Taman හිතපු දේ සිහි කරලා ගත්ත මිසක ඒක පෙනෙන දෙයටයි කියන්නේ කියලා දකිනකොට දැකපු අහපු පැත්තේ දැකපු අහපු දේවල් ඇතිකමට රැඳෙන කර්ම භවය නැහැ. භවය නැති වෙනකොට පින්වතුනි මේ ජීවිතේමත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වකින් යුක්ත තමන් උපදින්නේ මම මහලු වෙලා මම ලෙඩ වෙලා මම මැරෙන්න යනවා කියලා පුද්ගලයා පෙනෙන්නේ නැහැ ඒකේ. ඒ වගේම දුව පුතා රන් රිදී මුතුමනි ගෙවල් දුරවල් වලින් යුක්ත ලෝකේ ඒව ඇතිකම නිසා නැතිකම නිසා දුක් විඳින්න ඔබ මෙන්නේ නැහැ. අදොත්‍යරා මරණ දුකෙන් මිදෙනවා ඒ වගේම සම්පරායික වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් යන්න නිමිත්තකුත් නැහැ. ඒ හින්දා සසර පැවැත්මක් නිරායි. දිට්ඨ ගමව ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා සම්පරායිකව ප්‍රතිසන්දි වශයෙන් විඥාණය නැවත භවයක යන්නේ නැහැ නැවත භවයක නොයලුණු සිටින් තේකීන බීජ අවිරුල්ලි ඡන්දා ක්ෂේව කර්ම බීජ ඇති අවිරුල්ලි ඡන්දා නොවැඩුණු ඡන්දේ තණ්හාව ඇති නිබ්බන්ති දීරා යතයන් පොදීපෝ ඒ දීරයන් වහන්සේ නිවන පහමක් වගේ. ඒ නිසා ඕගොල්ලන්ට මේ මක් කොනක් පරක්තරක් නැති මේ දුක්සහගත සසර නිමා කරගන්න පුළුවන් මේ දහම් පරියායෙන් ශ්‍රද්ධාවෙන් හිත තබලා හැබැයි පින්වතුනි කොච්චර ඇහුවත් අහපු දෙයට කෙලස් කියන්නේ අහපු දෙයට අනුව ටික ටික හරි Taman Taman හිතන්න ඕනේ ඕගොල්ලන්ට ඒ සඳහා මේ දේශනාවෙන් ප්‍රයෝජනයක් අරගෙන එන්න පුළුවන් තැනක් නිර්මාණය වීම සඳහායි මම විදර්ශනා ඥානය ගැන කතා කළේ මොකද ගැඹුරු ධර්මතාවයක් කර්ම කෙලෙස් රැස් වෙන්නේ නැති කර්ම භවයයි විපාක භවයයි දෙක වෙන වෙන සම්දිස්ථානයක් පෙන්වුවට එතන ඕගොල්ලන්ට පිළිතයි ඉඳලා එතෙන්ට එන්න ක්‍රමයක් තියෙන්න ඕනේ ඒ නිසා මම විදර්ශනා ඥානිතක පෙන්නවා ඒ ඔච්චෝගොල්ලෝ මෙතෙන්ට එන්නට ඕනේ. ඇවිල්ලා මේ දුක්සහගත සසර ගමන අවසන් කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න, වීර්යවන්ත වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතුපමිශ්‍රම වේවා කියලා ආශිර්වාද. හොඳයි අපි මේ දේශනාවෙන් ජනිතෝ සියලු කුසලයන් අනුමෝදන් කටයුතු තැන්වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම මේ සන්නමාලී චෛත්‍ය මහරජාණන් වටා අධිවාසය කරන යම් දේවගණ සමුළුවේ ඉන්නට පුළුවන් ඒ වගේම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානට අධිග්‍රහිත ශාසන මාමක ඉෂ්ඨකාර සීල් දෙවියෝද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වූ පින්වත් සියලු දෙනාගේ ඉෂ්ඨකාරක සියලු දෙවියෝද ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඉෂ්ඨකාරක යම් දේවගණ සමයක් සිටින සියලු දෙනාද ධර්ම ශ්‍රවණය කරන්ට පැමිණි මේ පින්වත් සියලු දෙනාගේ ඉෂ්ඨකාරක දේවගණ සමයක් සිටින සියලු දෙනාද මේ සියලුම ශාසන මාමක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය විසුරු වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධිකින් උතුම් නිවන සංසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වත් සිල් දෙනා කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු ස්වං පදං